හොඳයි එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඊ타මත්ම ගැඹුරු ඒ වගේම ඊ타මත්ම වටිනා මාතෘකාවක් ස්වාමින් වහන්සේ අපිට අද පැහැදිලි කරේ ඒක අපූර්ව ආකාරයකට ප්‍රායෝගික ජීවිතේ ධර්මයේ ප්‍රගුණ කරන ආකාරයට සම්බන්ධ කරන්න පුළුවන් අපේ තේමාවට අවසරයි. අද උදේ මට යන්න අවස්ථාවක් ලැබුණා සෙනසුරාදාට විශාල මේ මේ බඩු ගන්න තැනකට ඒ කියන්නේ සුපර් මාකට් එකකට. එතකොට මම සාමාන්‍යයෙන් යන්නේ සතිය දවස්වල. නමුත් අද එතෙන්ද ගියාම හොඳටම පිරීලා. ඒ වගේම එතන හිටිය බඩු ගන්න හිටපු කට්ටිය අනිත්‍යවස්සල දකින්න කට්ටිය වගේ නෙවෙයි පුරවන ඔක්කොම පුරවලා ඒ වගේම මූණවල් එකින් එක දිහා බලන්නේවත් මොනවත් නැහැ මේ හරියට වෙස් මූණු දාගත්තා වගේ දැඩි බවකින් කල්පනාවෙන් নিমগ্ন වෙලා ඒවා කරගෙන යනවා ඒත් එක්කම මේ මම එළියට යනකොට දැක්ක බොහොම අශීලාචාර ආකාරයට ඇඳුම් ඇඳගත්තු කාන්තාවක් ඔය ඔය ඔය ටික මේවා කරලා ඊට පස්සේ මම සඳහන් කරන්න හිතේ ඇති වෙච්ච දේවල්. අර කට්ටිය දැක්කම මට හිතුනේ සොම්බීස්ලා වගේ මේ මොකද මේ කට්ටිය මේ ඉන්නේ කියලා ඒ කට්ටිය ගැන අකමැත්තක් ඇති වුණා. ඒ එකම සතිය ක්‍රියාත්මක වෙලා මට මතක් වුණා ඒ කියන්නේ අර කට්ටියට මං කැමතියි කියන එක. අනිත් දවස්වල සතුටු සිතින් මේ මුහුණවල් දිහා බැලලා hina වෙන එක හොඳ දෙයක් කොහොමටත්. නමුත් ඒකට කැමති නිසා තමයි මම මේ කට්ටියට අකමැති ඒ වගේම අර අනිත් කාන්තාව එළියට යනකොට දැඩි පිළිකුලක් ඇති උනේ ඇලීම සහ ගැටීම මේ දෙකේ දෝලනයක් තිබ්බේ නැහැ පිළිකුලමයි ඇති උනේ එතනත් ඊට පස්සේ යනකොට මට තේරුණා මගේ හිතේ තුල දැන් මේ ඇතිවලා තියෙන ද්වේෂය නේද කියලා. ඉතින් එතන තවත් ගැඹුරින් බලපුවාම මේ ඔක්කොම නාම රූප නම් මෙහෙම කරගන්න දෙයක් ඇත්තේ නෑ මෙතන මං අහුවෙන එක නේද වෙන්නේ දිගටම මෙතන නේද මං අල්ලන්න තියෙන දේ කියන එක තේරෙන්න පටන් ගත්තා එතකොට ස්වාමින්වහන්සේ මට වැඩියෙන්ම සඳහන් කරන්න ඕනේ උනේ මේ ධිට්ඨිය කියන එක දැන් අපි ඉදිරියේදී ස්වාමින්වහන්සේ කතා කරන්න යන මානය සහ ද්වේෂය සමග ඊ타ත්ම තදින්ම බැඳිලා ඒක අපේ සාමාන්‍ය ජීවිතයේදී වෙනවා අපිට ඕනේ තරම්. නමුත් අපිට ඒක තේරෙන්නේ අර සතියෙන් පොඩ්ඩක් අවදිමත් උනේ නැත්තම් තේරෙන්නෙම නැහැ. ඒ ගැන තව ටිකක් පැහැදිලි කරොත් ස්වාමීන් වහන්සේ. ඔව් දැන් මේ මේ චෛතසික ධර්ම විශේෂයෙන් මේ දික්ටි වගේ චෛතසික අපට අර කෙලින්ම අකුසල් හැටියට ඍජුව පෙනෙන දැනෙන දේවල් නෙමෙයි. තාම සූක්ෂමයි කුසලයත් එක්කත් මේවා ඒකාබද්ධ වෙලා ක්‍රියාත්මක ඒ කියන්නේ කුසල් සිතේ දිට්ඨිය යෙදෙනවා කියන එක නෙමෙයි අකුසල් සිත්වල පමණයි දිට්ඨිය යෙදෙන්නේ. නමුත් කුසල් සිතක් ඇති වුණු සැනින්ම ඊට පස්සේ ඒ සම්බන්ධවත් දිට්ඨියක් ඇති වෙන්නට පුළුවන්. අන්න හරි. අන්න ඒ විදිහට හරි සූක්ෂමයි. එතකොට අර කුසලයම ඊට පස්සේ උපාදාන කරගන්නවා. ඒකම දෘෂ්ටි වශයෙන් ගන්නවා. එතකොට ඒකම එතනින් එහාට බාධාවක් වෙනවා. ඒ ඒ විදිහට පවා අපේ මනස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි හැම විටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර චතු සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ. චතු සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ සහ අසම්මෝහ සම්පජඤ්ඤ. එහි අසම්මෝහ සම්පජඤ්ඤයයි කියලා කියන්නේ මේ යම් ක්‍රියාවක් කෙරෙනකොට ඒ කෙරෙන ක්‍රියාව කොහොමද කෙරෙන්නේ? මේක මම කරනවා කියන විදිහෙන් දකින්නේ නැතිව සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කරන ක්‍රියාවක් හැටියට දකින්නේ නැතිව මෙතන සිද්ධ වෙන නාම රූප ක්‍රියාවලිය හරියට විග්‍රහ කරගන්නට උත්සාහ කිරීම ප්‍රඥාවෙන් උත්සාහ කිරීම තමයි එතන අසම්මෝහ සම්පජඤ්ඤයි කියලා කියන්නේ. එතකොට ඒක නැවත නැවත නැවත අපි පුහුණු කරන්න ඕන. ඒක පුහුණු කරන කරන ප්‍රමාණයත් එක්කලා තමයි ඒක අපට හොඳට ඒකාබද්ධ වෙලා අපි එහිම ජීවත් වෙන බවටපත් වෙන්නේ. ඉතින් ඒ මට්ටමට එන තාක්කල් විටින් විට ඔය වගේ අපිට ඔය අකරතැබ්බේ වෙන්නට පුළුවන්. ගිහි වුණත් පැවිදි වුණත් අපි කාටත් ওই වගේ ස්වභාවයන් මතුවෙනවා. අපි යමකට ප්‍රියන ඒ ප්‍රිය බවත් එක්කලා අනිත් පැත්තට අප්‍රිය බවක් ගැටුමක් ඇති වෙනවා. දැන් අපි මීට ඉහතදිත් කතා කළා නරක නරකයි කියලා දකින එක අපට පහසුයි. හැබැයි හොඳ දේවල් නරක වෙන විදිය ඒක අපට තේරුම් ගන්න එච්චර පහසු නෑ ඒවා බොහොම වේගවත්ව අපි ග්‍රහණය කරනවා කුමක් නිසාද අර සමාජ සම්මතය තුල ඒවා වඩා හොඳ දේවල් හැටියට ප්‍රසිද්ධ නිසා ප්‍රකට නිසා අපට හිතෙනවා මම දැන් මේ ඒ යහපත් දේ තුල තමයි ඉන්නේ. දැන් එතකොට ඔබතුමාත් සිහිපත් කළ එකයි දැන් මිනිස්සු hina වෙලා ඉන්න එක හොඳයි. එතකොට ඒක සමාජ සම්මත වූ නිකන් සදාචාරාත්මක ප්‍රියශීලී ක්‍රමයක්. අපි එතකොට අපි අපේක්ෂා කරනවා සමාජය තුල කෙනෙක් තව කෙනෙක් දැක්කහම සිනහමසු මුහුණෙන් ප්‍රසාදනීයව කතා කරන එක බලන එක හොඳයි කියලා. දැන් ඔය ඔය හැඟීම මත ඉඳගෙන අපි ලෝකයේ දිහා බලනකොට අනිත් කෙනා hina වෙන්නේ නැති වුනහම අපට ඇති වෙන නුරුස්නා බව අපට දැනෙන්නේ දැන් ඔබතුමා එක සිහියෙන් හිටපු නිසා ඔබතුමාට දැනුණා. එහෙම නැත්නම් අපට දැනෙන්නේ මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අරයාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මනුස්සයා තමයි බුම්මගෙන ඉන්නේ. hina වෙන්නේ නැතුව ඉන්නේ. ඒතකොට ඒක එයාගේ වැරද්දක්. එයාගේ දෝෂයක් හැටියට පෙනෙනවා. ඇයි අර ලෝක සම්මත වූ මිම්ම තුලින් තමයි අපි දැන් බලන්නේ. අන්න එතනදී දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ එයාගේ එයා බුම්මගෙන ඉන්න එක බලන්න ගියාම මගේ මනසට මොකද්ද වෙන්නේ කියන එක අපිට වැටහෙන්නේ නැහැ. එතකොට ගෝචර සම්පජාඤ්ඤය මම මේ සිහියෙන්ද ඉන්නේ? එතකොට ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤය. දැන් මේ ක්‍රියාවලිය මගේ තුල සිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් ඒ විදිහට අපි මේ චතු සම්පජඤ්ඤය හැම විටම භාවිතා කරන්න පුහුණු වීම තුල තමයි සම්පජඤ්ඤය අපිට ගොඩනගන්න බැහැ සතියෙන් තොරව. එතකොට සති සම්පජඤ්ඤය දෙක නිසා තමයි අපිට මේ උවදුරෙන් ටික ටික වළකින්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවන හැම මොහොතකම අපි ওই වගේ හසු වෙන්නට පුළුවන්. ඒව අපිට තේරුම් ගන්න ගොඩක් අපහසු වෙන්නේ. ලෝකයේ ලෝක සම්මත සත්භාවයන් අල්ලාගෙන ඒවා ක්‍රියාත්මක වෙනවා ඊළඟට අර විදර්ශනා උපක්ලේශ ගැන කතා කළා වගේ කුසල ධර්ම සද්ධර්ම පාදක කොටගෙන මේ ස්වභාවයන් ගොඩනගෙන්නට පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ එතෙන්දි තවත් දැක්ක දෙයක් තමයි ඒගොල්ල අර හුඟක්ම කෘතිම කෑම ගෙනිච්චේ ඒ කියන්නේ මේ මේ අදට එන්නේ රස්සාවල් කරන නිලතල දලන කට්ටිය එතන පිටියේ. ඉතින් එතකොට ඒගොල්ල භාෂාවෙන් හොයා ගන්න පුළුවන් දේවල් තමයි ගෙවල් වලට ගෙනියන්නේ. ඉතින් ඒ වුණාට හිතෙන්නේ ආ මේගොල්ල කෘතිම කෑම කන ශරීරයට අහිතකර විදියට ජීවත් වෙන මිනිස්සු ඒ විදියට ඒක නිකම්ම අර ස්වාමීන් වහන්සේ කියෝ වගේ අපි අල්ලාගත්ත හරි පැත්ත වැරදි පැත්ත අනුව ඒක යනවා ඒක තුලින් සියුම් ගැටීම් දේශයක් යටින් යනවා ඒවා අල්ලගන්න එක ලේසි නැහැ. ඒ කියන්නේ දැන් අපිට අපි යහපතත් එක්ක ඉන්න ඕන යහපත් පක්ෂය භජනය කරන්න ඕන යහපත් විදිහට ක්‍රියා කරන්න ඕන එක්කම හරි නමුත් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන තැනට ආවොත් අනිවාර්යෙන් අර්බුදය එතකොට මේකමයි හරි මේකමයි වෙන්න ඕන එහෙම කියන්න බෑ මේකම වෙන්න තිබුණා මේ සාධකම හැමතැනම තියෙනවා එතන නාම රූප ධර්ම සැකසීලා තියෙන රටාව වෙනස් ඒ තනත්තාගේ සාංශාරික හුරු පුරුදු අත්දැකීම් ඇබ්බැහි වෙනස් ප්‍රාර්ථනා වෙනස් ප්‍රඥාව මෝහය දිට්ඨිය ඒවායේ ස්වરૂපය වෙනස් ඊළඟට මේ ජීවිතේ ලැබලා තියෙන අත්දැකීම් මේ දැනට ඉන්න මානසික தත්ත්වය දැන් කරන රැකියාව ලැබෙන වේතනය ඇසුරු කරන අය අනිත් අයත් එක්ක මුහු වෙන විදිහ දේවල් දිහා බලන විදිහ එතකොට එයාගේ උපාදානස්කන්ධයේ ස්වභාවය මේ හැම එකක්ම වෙනස් ඒ අනුව තමයි ඒ පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට දැන් කොහොම වුණත් ඒ ස්ත්‍රිය දකිනකොට වුණත් ආයතනයේ වැඩ කරන අය දකිනකොට වුණත් අපට අර පුද්ගලයේ කෙනෙක් කියන සංඥාව අපි තුල ඇතුව තමයි අපි ඒ දිහා බලන්නේ. ඒ නිසා තමයි අපිට වෙන්නේ නෑ ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ? මේක මෙහෙම සුදුසු නෑනේ කියන අදහස් ඔක්කොම අපට එන්නේ. ඒතර ඒ වෙනකොටත් අපි අර සක්කාය දිට්ඨිය තුල තමන් තමන් පිළිබඳව සහ අන් අය පිළිබඳව. එතකොට අර ඒ පුද්ගලයෙක් මම කෙනෙක්. මම එහෙම නෑ. මම හොඳට ඒව ගැන බොහොම සැලකිලිමත් වෙන කෙනෙක්. අනිත් කෙනා එහෙම සැලකිලිමත් වෙන්නේ නෑ. එතකොට මේ මේ පදනමේ ඉඳගෙන තමයි අපි තීරණ ගන්න. ඉතින් ඒක කඩා ගන්න පුළුවන් වෙන්නේ අර විදිහට ගෝචර සම්පජඤ්ඤය. මම සිහියෙන්ද ඉන්නේ කියන එක සහ අසම්මෝහ සම්පජඤ්ඤය මෙතන සත්‍යයේ පුද්ගලෙ නැහැ කියන බව Taman දිහා වගේම අනිත් පැත්ත බලන්න පුළුවන් මොනවද ඉතින් නමුත් ඒ වගේම ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒක සිද්ධ වෙනකොට ආපෝම වාහනේට යනකොට විශාල බරක් කරෙන් අරන් තිබ්බා වගේ අර මොහොතින් මොහොත ඒක සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකටපත් වෙනවා ඒක දිගට සෑහෙන වෙලාවක් අල්ලගෙන ඉන්න පුළුවන් වුණා හැම දෙයක් කෙරෙහිම සතිය පදවනකොටයි හැම ගෙදර ඇවිල්ලයි සෑහෙන වෙලාවක් යනකම්. ඉතින් ඇත්තටම දැන් ඔය ඒකයි මම නිතරම කියන්නේ දැන් අපිට අපේ මනසේ යම්කිසි ලෝභයක්, ද්වේෂයක් මතුවනහම අකුසල චෛතසිකයක් මතුවනහම අපි ගොඩාක් දෙනාට හිතෙන්නේ ඒක භාවනා කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි වගේ. ඒ භාවනා කරන්න ඒ අකුසල් වලින් මිදිච්ච, නීවරණ වලින් මිදිච්ච හොඳ සැහැල්ලු සනීපදායක වෙනම මානසික තත්ත්වයක් තියෙන එක හොඳයි කියලා. ඒක හොඳයි ගැඹුරු ධර්ම දකින්න. හැබැයි චිත්තානුපස්සන, ධම්මානුපස්සන දෙකම ආරම්භ කරන්නෙම මේ අකුසල් සිත් වලින් සහ නීවරණ වලින්. ඉතින් ඒ නිසා ඒ ඒ මග අපට පෙන්නලා තියෙන්නේ අපේ මනසේ අකුසල අකුසල් සිතක් ජනිත වෙනවා නම් නීවරණයක් ජනිත වෙනවා නම් ඒ වෙලාවම අපට භාවනාවට එකමයි කමටහන වෙන්නේ. ඉතින් ඒක ඔබතුමා හරියට ඒක ගත්තු නිසා තමයි එතන ඉඳලා මොකද දැන් මේක Tamanට තදින් දැනිච්ච අවස්ථාවක් නේ. Taman ගුණධම් වඩන කෙනෙක්, භාවනා කරන කෙනෙක්. එතකොට එහෙම කරන මගේ මනසෙත් දැන් මෙහෙම තත්වයක් ගොඩ නැගුණා කියනකොට ඒක යම් කම්පනයක් හැටියට දැනෙනවා. ඒ කම්පනය එතනින් එහාට සෑහෙන වෙලාවක් අපි තුල සති සම්පජාඤ්ඤය පවත්ව ගන්න අපට උදව් වෙනවා. ඒ නිසා තමයි අපි අර පෙර දිනකත් සිහිපත් කළේ සරියුත් හාමුදුරුව පෙර භවයක රජෙක් හැටියට ඉන්න කාලේ මස් කන මත්පැන් බොන කෙනෙක් හැටියට කටයුතු කළා. එතකොට ඒකට ඇබ්බැහි වුණා. අන්තිමට බීලා ඇවිල්ලා රාජභෝජනය අනුභව කරන්න ලැහැත් වෙනකොට මාංශ නැතුව අර දේවියගේ අතේ හිටපු අතදරුවගේ බෙල්ල මිරිකලා අරක් කැමියට දෙනවා උයාගෙන එන්න කියලා. ඉතින් අන්තිමට වෙරහිඳුනට පස්සේ මම මගේම දරුවගේ බෙල්ල මිරිකලා මාංශ උයාගෙන කාපු තාත්තා කෙනෙක් නේද? ඉතින් එහෙම රජ කෙනෙක් නේද කියලා දැන්නකොට ඒකෙන් ලොකු කම්පනයක් ඇති ඒ කම්පනය තමයි නිවන් දකින භවය දක්වාම යලි මත්තන් නොබී සිටින්නට චිත්ත අධිෂ්ඨානයක් ගොඩනගන්නේ. එතකොට වරද කරන එක හොඳයි කියලා කියනව නෙමෙයි වැරද්දක් සිද්ධ වුනහම ඒ වරද සිද්ධ වුනේ කොහොමද කියලා හරියට අපට දකින්න පුළුවන් ඒ පිළිබඳව සිහිය උපදව ගන්න පුළුවන් ඒ පිළිබඳව ලැජ්ජා බය ඇති කර ගන්න පුළුවන් ඒ ඇති වෙන කම්පණයම අපිට ලොකු දුරක් යන්නට සෑහෙන ශක්තියක් අවදි කරනවා. ඉතින් ඒ නිසා තමයි ඔබතුමාට අර විදිහට ඒ කාරණේ තේරුම් ගත්තන් පස්සේ එතනින් එහාට හිසේ තිබිච්ච බරක් බිම තිබ්බා වගේ ලොකු සැහැල්ලු බවකින් එතනින් එහාට කරන හැම වැඩක්ම සති සම්පජඤ්ඤයෙන් කරන්න පුළුවන් උනේ අර කම්පනයත් එක්කලා ඇතිවෙන සති සම්පජඤ්ඤය ඒක ලේසියෙන් නිකන් දියාරු වෙලා යන්නේ නැහැ. මොකද දැන් ඒකේ තද අවශ්‍යතාවයක් Tamanට දැනিলা තියෙනවා. ඉතින් එහෙම දැන් අපිට අධ්‍යාපනය වුණත් භාවනා කාර්යය වුණත් අන්න එහෙම තද අවශ්‍යතාවයක් දැනුණොත් තමයි අපි ඒකේ යෙදෙන්නේ. ඒ අවශ්‍යතාවය දැනුනේ නැත්නම් අපි ඒ කාර්ය තුළ උදාසීන වෙනවා. ඉතින් ඒ නිසා විටින් විට අපේ මනසේ මතුවෙන අකුසල චෛතසික එහෙම නැත්නම් නීවරණ ධර්ම අපිට හරියට සති සම්පජඤ්ඤයෙන් දැක ගන්න පුළුවන් නම් අවංකවම අපිට ඒ පිළිබඳව ලැජ්ජ බය උපදව ගන්න පුළුවන් නම් ඒ ඇති වෙන කම්පනය අපිට හොඳ මේ එහෙම නැත්නම් අලුත් ආරම්භයක් වෙනවා ඊළඟට අර කර්මස්ථානයේ සිත පවත්වාගෙන යන්න ඒවා ඉතාම වටින අත්දැකීමක්. එහෙමයි ස්වාමින් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සරණයි.